ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේටත් සියස්ස කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න. ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමාවීම පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒක ඊ타මත්ම වටිනා මාතෘකාවක්. ඒ මොකද නිවන් අවබෝධ කිරීම සඳහා ප්‍රධාන වශයෙන් උපකාර වෙන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්ම හැටියට. ඒ පිළිබඳව දැක්වෙන සූත්‍ර දේශනාවක් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ සුද්ධික සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ ඉන්ද්‍රයානි. මහණෙනි ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. කතමානි පංච මොනවද පහ? සද්ධින්ද්‍රියං, විරීන්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤේන්ද්‍රියං. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා වශයෙන් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් පින්නතුන් මේ ඉන්ද්‍රිය කියන වචනේ තවත් බහුලව අහලා තියෙන්නේ චක්කු සෝත ඝාන જીවහා කාය මන මේ ආයතනත් ඉන්ද්‍රිය හැටියට හඳුන්වනවා මේ විදිහට අභිධර්මයේ පැහැදිලි කරනවා ඉන්ද්‍රිය වශයෙන් හඳුන්වන කරුණු 22ක් ඒ අතර අපට ප්‍රධාන වශයෙන්ම නිර්වාණ අවබෝධය සඳහා මූලික වෙන පාදක වෙන ප්‍රමුඛ වෙන ඉන්ද්‍රිය පහක් තියෙනවා ඒ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වෙනත් වචන වලින් කියලා කිව්වොත් අපේ සිතේ උපදින චෛතසික ධර්ම පහක් තමයි මේ හඳුන්වන්නේ එතකොට මේ චෛතසික ධර්ම පහ ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ කුමක් නිසාද ඉන්ද්‍රිය කියන වචනේ තේරුම ප්‍රමුඛත්වය ගන්න එහෙම නැත්නම් ආධිපත්‍ය දරන ධර්ම කියන වචනයයි එතකොට යම්කිසි කෙනෙකුගේ සිතේ මේ ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ කරුණු ජනිත වුනොත් යම් මොහොතක ඒ ධර්මවලට පුළුවන්කම තියනවා අවශේෂ චිත්තචෛතසික ධර්මයන් නිර්වාණය දෙසට හසුරුවන්නට. එතකොට තමන්හා සංප්‍රයුක්තව යෙදෙන චිත්තචෛතසික ධර්මයන් තමන්ට අනුකූල කොට මෙහෙවන්නට සමත් වෙන නිසා අවශේෂ චිත්තචෛසික ධර්මයන්ට ආධිපත්‍ය දරන්නට ප්‍රමුඛත්වයේ දරන්නට මූලිකත්වයේ දරන්නට සමත් වෙන නිසා තමයි මේ ධර්ම ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට යම්කිසි කෙනෙක් කොයිතරම් කාලයකින් නිවන් දකින්නට සමත් වෙනවද එහෙම නැත්නම් ඒතනත්තාගේ නිවන ඉක්මන් වෙනවද පමා වෙනවද කියන කාරණා තීරණය වෙන ප්‍රධානම සාධකයේ හැටියට මේ ඉන්ද්‍රිය ධර්ම පහ ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ නිසා පින්නතුන් බොහෝ කතා ප්‍රවෘත්තිවල අහලා ඇති ඒ වගේම බුද්ධ ගුණය පිළිබඳව පැහැදිලි කරනකොට අහලා ඇති බුදුරජාණන් වහන්සේ සතු විශේෂ ඥාන හයක් තියෙනවා අසාධාරණ ඥාන වශයෙන් ඒවා අසාධාරණ ඥාන කියලා හඳුන්වන්නේ ශ්‍රාවකයන්ට සාධාරණ නැහැ බුදුරජාණන් වහන්සේට පමණක්ම සීමා වුණු ආවේනික වුණු කරුණු එතකොට ඒ අතර විශේෂ ඥානයක් තමයි ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානය. එතකොට අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ඇති නැති බව. එහෙම නැත්නම් ඒවාෙහි ප්‍රමාණය හරියටම ගණනය කරන්නට පුළුවන් හැකියාව තමයි තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානයේ තියෙන විශේෂත්වය. එතකොට බුදුරජාණන් වහන්සේට යම් පුද්ගලයෙකුගේ මනස පිළිබඳව විමසා බලනකොට හරියටම තීරණය කරන්නට පුළුවන් මේ තනත්තාගේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව මෙන්න මේ ප්‍රමාණයට වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා ඒවා අවදි කරගත්තොත් මෙන්න මේ පමණ කාලයකින් මේ තනත්තාට නිවන් අවබෝධ කරන්නට පුළුවන්. එතකොට තව කෙනෙක්ගේ මනස අධ්‍යයනය කළාම මේ තනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා බොහොම අල්ප ස්වභාවයෙන් තමයි එහෙම නැත්නම් සුළු වශයෙන් තමයි වැඩිලා තියෙන්නේ. ඒ නිසා මේ තනත්තාට ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නට තව බොහෝ කාලයක් යනවා. එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ මනස පරීක්ෂා කරලා බලනකොට මේ තනත්තාගේ ඉන්ද්‍රිය ධර්මත් සසරේ දියුණු කරලා තියෙනවා. හැබැයි නීවරණ ධර්මත් ඒ ඒ හා සමානව බාධක හැටියට මතුවෙමින් පවතින. එතකොට මේ නීවරණ ධර්ම යටපත් කරගන්නට දරන උත්සාහය සහ ඉන්ද්‍රිය ධර්ම මතු කරගන්නට දරන උත්සාහයේ ප්‍රමාණය මත ඒතනත්තාගේ කාලය තීරණය වෙනවා. මෙන්න මේ විදිහට ඒ ඒ සත්වයින් ඒ ඒ පුද්ගලයින්ගේ චිත්තසංතානයේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා ඇති නැති අඩු වැඩි ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේට තීරණය කරන්නට පුළුවන් ඒ අය මේ ජීවිතේ නිවන් දකින්නට සමත් වෙනවද නැතිද මේ ජීවිතේ නිවන් දකිනවා නම් කොපමණ කාලයකින් ඒතනත්තාට නිවන් දකින්නට ඉඩ ප්‍රස්තාව සැලසෙනවද ඒ සඳහා දිය යුතු කර්මස්ථාන මොනවද තොර කවර ඉන්ද්‍රියද වඩා බලවත් වෙලා තියෙන්නේ එතකොට ඊට වඩා ටිකක් බලයෙන් අඩු ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න කොයි විදිහේ කර්මස්ථානයක්ද එයාට ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ විදිහට ඒ සියල්ල පිළිබඳව විමසා බලලා සුදුසු කමටහන් කියා දෙන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමයි පූර්ණ වශයෙන් හැකියාව පවතින්නේ. අන්න ඒ පිළිබඳව දක්නා ඥානය තමයි ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥාණයෙන් තථාගතයන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය දැකලා ඒ අනුව තමයි ඔය විදිහට තීරණයකට ලැබෙන්නේ. එහෙමනම් අපිට ඒන් තේරුම් ගන්නට තියෙන ප්‍රධාන කාරණේ තමයි අපි ඉක්මනින් නිවන් දකින්නවද ප්‍රමාද වෙලා නිවන් දකින්නවද කියලා තීරණය කරන ප්‍රධාන සාධක පහ වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ. එතකොට යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානෙහි මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාකාරී වීම අපි තවත් පැත්තකින් හඳුනා ගන්නට ඕන මේ විදිහට. ඒ කියන්නේ දැන් අපි මම සෝවාන් වෙනවා මම රහත් වෙනවා මම මේ ජීවිතේ මාර්ගඵලයකට පැමිණෙනවා කියලා හිතුවට ඇත්තටම මෙතන මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා දෙයක් මෙහි නැති බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරා. එතකොට මම කියලා අපි සම්මත වශයෙන් සම්මුතියක් ඇති කරගෙන හිටියට සත්‍ය වශයෙන් ඒබඳු ආත්මයක් ඒබඳු පුද්ගලයෙක් මෙහි ඇත්තේ නැහැ. එහෙමනම් දැන් කවුද නිවන් දකින්නේ? එතකොට කවුද නිවන සඳහා අවශ්‍ය ಗುಣධර්ම වඩන්නේ? අන්න ඒ ගැටලුව අපිට ඉතාම හොඳින් निराකරණය වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කාරණේ පැහැදිලි කරගත්තාම. එතකොට අපි මුලින්ම සිහිපත් කළා ඉන්ද්‍රිය කියන වචනේ තේරුම තමයි ආධිපත්‍ය දරන ධර්ම. මූලිකත්වයේ දරන ධර්ම. එතකොට මේ චෛතසික ධර්ම පහ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන චෛතසික ධර්ම පහෙන් එකක් හෝ අපේ චිත්තසංතානෙ මතුනොත් එතන සත්වයේ පුද්ගලයක ආත්මයක් මම කියලා කෙනෙක් නැති වුණාට ඒ මනසේ අවදි වෙන ඒ ඉන්ද්‍රිය ධර්මයට පුළුවන්කම තියෙනවා අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූල කරගෙන ඒවට ආධිපත්‍ය දරමින් නිවන දෙසට මෙහෙයවන්න කුසලය දෙසට මෙහෙයවන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් වෙන තුනේ දැන් කාන්දමක් ගත්තහම මේ කාන්දමේ එක පැත්තක් තියෙනවා ලෝහ වර්ග ඇදලා ගන්නට පුළුවන් ශක්තිය. එතකොට ඒ ඒ දිශාවට අර ලෝහ වර්ග සියල්ලක්ම ඇදලා ගන්නවා. එතකොට මේ ඇදලා ගැනීම නැමැති ක්‍රියාවලිය સિદ્ધ කරන්නට එතන පුද්ගලයෙක් නැහැ. සත්වයක් නැහැ. නමුත් ඒ ශක්තිය ඒ විදිහෙන් ක්‍රියාත්මක. එතකොට කාන්ද මේ විකර්ෂණය කරන පැත්තට ලෝහ වර්ග ආදිය කිට්ටු වෙනකොට ඒවා බැහැර කරනවා. දුරු කරනවා. එතකොට ඒක 아무තුයෙන් පුද්ගලයෙක් කරනව නෙමෙයි ඒකේ ධර්මතාවයන්ගේ ස්වභාවය. එහෙම නැත්නම් ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන ආකාරය. අන්න වගේ මේ ඉන්ද්‍රිය ධර්ම වලට පුළුවන්කම තියනවා තමන් සමග එකට යෙදෙන චිත්තචෛසික ධර්මයන්ට ආධිපත්‍ය දරමින් ඒවා තමන්ට අනුකූල කරමින් තමන්ට අවශ්‍ය තමන් ක්‍රියාත්මක වෙන දිශාවට මෙහෙවීමේ හැකියාව එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහම බල ධර්ම හැටියටත් හඳුන්වනවා. එයිද බල ධර්ම කියලා කියන්නේ අර කාන්දමේ විකර්ෂණය වෙන පැත්තෙන් ලෝහ වර්ග ආදී ඈතට තල්ලු කරන්න වගේ මේ බල ධර්ම වලට හැකියාවක් තියෙනවා ප්‍රතිවිරුද්ධ ධර්ම දුරු කරන්නට ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්වන්නට. ඒතර තමන් සමග එකට එදෙන අවශේෂ චිත්තචෛසික ධර්ම තමන්ට අනුකූල කොට හැසිරවීමේ හැකියාව තියෙන නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කරුණු පහ ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වනවා. තමන්ට ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපැවැත්වීමේ දුරු කිරීමේ බලයක් එහි සතුව පවතින නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ காரணා පහම බල ධර්ම හැටියටත් හඳුන්වනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට බෝධිපාක්ෂික ධර්ම කතාවේදී පැහැදිලි කරන්නේ මේ காரணා ටික. එතකොට මේ කරුණු පහ අතිශයින්ම වැදගත් වෙනවා යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ ජනිත වෙන්නා වූ සද්ධාවට ප්‍රතිවිරුද්ධ, වීරියට ප්‍රතිවිරුද්ධ, සතියට ප්‍රතිවිරුද්ධ, සමාධියට ප්‍රතිවිරුද්ධ ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ ධර්ම දුරු කිරීමට සහ ඒ ඉන්ද්‍රිය ධර්ම සමග එකට යෙදෙන චිත්තචෛසික ධර්ම විමුක්තිය දෙසට මෙහෙවීමහිලා මේ ධර්ම පහ ඊ타ත්ම වැදගත් වෙනවා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. දැන් එහෙමනම් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ සද්ධාව දුර්වල වීමෙන් නිවන පමාවීම. මේ පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව කරන හැටියට. එතකොට සද්ධාව කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්හි මුලින්ම කියවෙන ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය. එතකොට මේ සද්ධා ඉන්ද්‍රිය දුර්වල වුණොත් එතනින් එහාට එතනත්තාගේ විරිය ඉන්ද්‍රියත් දුර්වල වෙනවා. විරිය ඉන්ද්‍රිය දුර්වල වෙනකොට සති ඉන්ද්‍රිය දුර්වල වෙනවා. සති ඉන්ද්‍රිය දුර්වල වෙනකොට සමාධි ඉන්ද්‍රිය දුර්වල වෙනවා. සමාධි ඉන්ද්‍රිය දුර්වල වෙනකොට ප්‍රඥා ඉන්ද්‍රිය දුර්වල වෙනවා. ඇත්තටම කෙනෙක් නිවන් අවබෝධ කරන්නේ කෙලස් ප්‍රහාණය කරන්නේ සද්ධාවෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. ප්‍රඥාව තමයි ප්‍රධාන සාධකය වෙන්නේ මූල සාධකය වෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ආරෂ්ඨාගික මාර්ගයේ දේශනා කරන තැන බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරනවා සම්මා දිට්ඨිය තමයි එහි ප්‍රමුඛ කාරණේ වෙන්නේ මූල කාරණේ වෙන්නේ. එතකොට අනිත් සියලු කරුණු ඊට අනුරූපීව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් කෙලෙස් ප්‍රහාණය කිරීමේදී ඒ විදිහටම තමයි සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව තමයි මූලික කාරණේ වෙන්නේ. ඒ මොකද අපිට කෙලෙස් නසනවා කියලා මූලික වශයෙන් කරන්න තියෙන්නේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම. අවිද්‍යාව කියලා කියන්නේ නොයට හෙන බව. සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොදකින බව. ඒතර යතහ ස්වභාවයෙන් නොදකින නිසා තමයි අපි මේ සංස්කාර ධර්මයන්ට ඇලුම් කරන්නේ. එහෙමනම් තෘෂ්ණාව උපදින්නේ අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යාව දුරු කරමින් ප්‍රඥාව ජනිත වුණු තැන තමයි මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය පෙනෙන්නේ. මොකද්ද යථා ස්වභාවය කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිදී යන බව, දුක් ඇති කරන බව, ඒ වගේම අනාත්ම බව, අසුභ බව, අසාර බව, මේවා හරියට පෙනෙනකොට තමයි මේ සංස්කාර ධර්මයන්ට ඇලුම් කළ යුතු තරම් වැදගත් දෙයක් මේවාහි නැහැ කියන අවබෝධය ඇති වෙන්නේ. අන්නේ අවබෝධය ඇති වෙනකොට තමයි තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ. එතකොට මේ අවිද්‍යාව තෘෂ්ණා පාදක කොටගෙන තමයි සියලුම ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සකල ක්ලේශයන් ප්‍රහීන කරන්නට නම් අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යාව හෙවත් ප්‍රඥාව අවදි කළ යුතු වෙනවා. එහෙමනම් කෙලෙස් නැසීමේ කාර්යයේදී නිවන් අවබෝධ කිරීමේ කාර්යයේදී ප්‍රඥාව තමයි වඩා වැදගත් වෙන්නේ. හැබැයි මේ ප්‍රඥාව හුදකලාව ඇති වෙන ධර්මයක් නෙමෙයි. අහම්බෙන් ඇති වෙන ධර්මයක් නෙමෙයි. අහේතුකව අප්‍රත්‍යකව ඇති වෙන ධර්මයක් නෙමෙයි. ඒ ප්‍රඥාව උපදවන්නට නම් ඊට පරිවාර වෙන ඊට ප්‍රත්‍ය වෙන අවශේෂ ධර්ම බොහෝමයක් තියෙන්නට ඕන. ඒ නිසා තමයි බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කරුණු 37ක් දක්වන්නේ. පාරමිතා කතාවේදී කරුණු 10ක් දක්වන්නේ. ඒ ප්‍රඥාව අවදි කරන්නට අවශ්‍ය අවශේෂ කාරණා සියල්ලක් සමග. එතකොට අන්න ඒ වගේ මේ ඉන්ද්‍රිය කතාවේදී බුදුරජාණන් වහන්සේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහක් දේශනා කළා. මෙහි ප්‍රඥා ඉන්ද්‍රිය තමයි කෙලස් ප්‍රහාණයට ප්‍රමුඛ වෙන්නේ මූලික වෙන්නේ හැබැයි ඒක උපදවන්නට සමාධිය තියෙන්නට ඕන සමාධිය උපදවන්නට සතිය තියෙන්නට ඕන සතිය උපදින්නට වීරය තියෙන්නට ඕන වීරය උපදින්නට සද්ධාව තියෙන්න ඕන මෙහෙම මේ ඉන්ද්‍රිය ධර්ම එකකට එකක් ප්‍රත්‍ය වෙනවා එකකට එකක් සහාය වෙනවා අන්‍යෝන්‍ය වශයෙන් වැඩෙනවා එතකොට යම් තැනක සද්ධාව දුර්වල නම් එතනින් එහාට අවශේෂ ධර්ම වැඩෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිර්වාණ ගාමිනී මාර්ගයේහි ආරම්භක අවස්ථාව. එහෙම නැත්නම් යොමු වීමේ ප්‍රථම පියවර තමයි සද්ධාව. සද්ධා ජාතෝ උපසංකමතේ සද්ධාව ඇති කෙනා තමයි එළබෙන්නේ කුමක් සඳහාද ධර්මය සොයන්නට. ධර්මය දන්නා අය වෙත, ගුරුවරුන් වෙත එළබෙන්නේ ඒ ගුරුවරයා පිළිබඳව ඒ කරන ප්‍රකාශනය පිළිබඳව යම්කිසි විශ්වාසයක් තියෙනවා. අන්න ඒ විදිහට සද්ධාව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී ප්‍රාරම්භක කාරණේ බවට පත් වෙනවා. එහෙම නැත්නම් පළමු පියවර බවට පත් වෙනවා. එහි අග්‍ර පියවර තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව වෙත යන ගමනේදී සද්ධාව තමයි අපිට මූලික කාරණේ වෙන්නේ. එහෙමනම් අපි මෙහිදී තේරුම් ගන්නට ඕන මොකක්ද සද්ධාව කියන්නේ? ඒ සද්ධාව අපි දියුණු කරගන්නේ කොහොමද? ඒ සද්ධාවට බාධක ධර්ම මොනවද? සද්ධාව නැති වුනහම අපේ මනසේ ස්වභාවය මොකක්ද? ඒ සද්ධාව නැති වෙන්නේ කවර හේතු නිසා? මේ කාරණා පිළිබඳව අපි විශේෂයෙන් දැනුවත් වුණොත් තමයි අපිට සද්ධාවට බාධක කරුණු දුරු කරලා සද්ධාවට සාධක කරුණු ගොනු කරලා සද්ධාව දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. ඒවා ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපේ නිර්වාණගාමිනී මාර්ගය කොතෙක් කල් ගිහින්ද ඵල දරන්නේ කොතෙක් ඉක්මනින් ඵල දරනවද කියලා තීරණය කරන්නට පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකම නිර්වාණගාමිනී මාර්ගය ක්‍රම හතරකට. ඒ කොහොමද? සුඛාපටිපදා කිප්පාභිඥා, සුඛාපටිපදා දන්දාභිඥා, දුක්ඛ පටිපදා කිප්පා විඥා දුක්ඛ පටිපදා දන්දා විඥා. ඇතම් කෙනෙකුගේ ප්‍රතිපදාව බොහොම සුවදායකයි. ඒ වගේම වහාම ප්‍රතිඵල ලැබෙනවා වහාම අවබෝධයක් ලැබෙනවා. තව කෙනෙකුගේ නිර්වාණගාමිනී මාර්ගය සුවදායකයි. හැබැයි බොහෝ කල්ගත වෙනවා ඒ තැනත්තාට නිවන් අවබෝධ කරගන්න. තව කෙනෙකුගේ ප්‍රතිපදාව බොහොම දුක්ඛදායකයි. හැබැයි ඉක්මනට කෙලස් ප්‍රහාණය කරන්න සමත් වෙනවා. තව කෙනෙකුගේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි ඒ වගේම බොහෝ කාලයක් ගත වෙනවා කෙලස් ප්‍රහාණය කරන්න නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ වෙනස ඇති වෙන්නේ මෙහි එතකොට අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඉක්මන් වීම හෝ කල්ගත වීම. අනිත් එක තමයි සුවදායක බව හෝ දුක්ඛදායක බව. එතකොට මෙහිදී සුවදායක බව හෝ දුක්ඛදායක බව තීරණය වෙන්නේ නීවරණ ධර්මයන්ගේ උස් පහත් වීම මත. කොයිතරම් ඉක්මනින් නිවන් අවබෝධ කරනවද කොතෙක් කලක් ගත වෙනවද කියන කාරණේ තීරණය කරන සාධකයේ හැටියට බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව. තොර කෙනෙකුගේ ප්‍රතිපදාව සුඛදායකද දුක්ඛදායකද කියලා තීරණය කරනවා නීවරණ ධර්ම අඩු වැඩි ප්‍රමාණය මත. අපි හිතමු එතනත්තාගේ මනසේ නීවරණ ධර්ම අඩු නම් චිත්ත ඒකාග්‍රතාවය දියුණු වෙලා තියෙනවා නම් සමාධිය වැඩි නම් එතකොට සුවදායකයි ඒ ප්‍රතිපදාව. හැබැයි සුවදායක වුණාට මේ ඉන්ද්‍රිය ධර්ම පහම අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා නැතිනම් ඒතනත්තාට බොහෝ කලක් ගත වෙනවා නිවන් අවබෝධ කරගන්න. එතකොට ප්‍රතිපත්තිය සුවසේ පවත්වාගෙන යන්නට පුළුවන්. හැබැයි අවබෝධයට කල් ගත තව සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව සුවදායක බවක් තියෙනවා හැබැයි වහා අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට වහා අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්ම පහම එක හා සමානව වර්ධනය වෙලා තියෙනවා. එතකොට කෙනෙකුගේ මනසේ නීවරණ ධර්ම වැඩි නම් දුක්ඛදායකයි ප්‍රතිපදාව. හැබැයි ඒ නීවරණ ධර්ම යටපත් කරලා ඉන්ද්‍රිය ධර්ම අවදි කරගන්නට සමත් නම් ඒතනත්තට වහා අවබෝධය ලබන්නට පුළුවන්. එතකොට ප්‍රතිපදාව දුක්ඛදායකයි නමුත් අවබෝධය ඉක්මන තව කෙනෙකුගේ ප්‍රතිපදාව දුක්ඛදායකයි නීවරණ ධර්ම නිසා හැබැයි ඒතනත්තා ඉක්මනින් ඉන්ද්‍රිය ධර්ම අවදි කරගන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිපදාවත් කටුකයි බොහෝ කාලයක් ගත වෙනවා ඒතනත්තාට අවබෝධය ලබන්න. එතකොට මේ එකම නිර්වාණගාමිනී ප්‍රතිපදාව මේ සතරාකාරයකින් දේශනා කරන්නේ මේ කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්මවල අඩු වැඩි බව සහ නීවරණ ධර්මවල අඩු වැඩි ප්‍රමාණයත් එක්කලා. එතකොට එහෙමනම් යම් කිසි කෙනෙකුට මේ සද්ධාව අඩු වෙන අඩු වෙන ප්‍රමාණයට ඒතනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩි වීම දුර්වල වෙනවා. සද්ධාව ප්‍රබල වෙන ප්‍රබල වෙන ප්‍රමාණයට ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්නට තියෙන ශක්තිය වැඩි වෙනවා. මොකද සද්ධාව නිසා වීරිය අවදිනවා, වීර නිසා සතිය, සතිය නිසා සමාධිය, සමාධිය නිසා ප්‍රඥාව අවදි වෙමින් එකින් එක අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන නිසා. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන සද්ධාව කියලා කියන්නේ මොකක්ද? සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන බව ඒ අවබෝධය සහේතුකව පිළිගන්නා බව තමයි සද්ධා කියන්නේ. එතකොට විශ්වාසය පිළිගැනීම කියන අර්ථය තමයි සරලව ගත්තොත් සද්ධා කියන වචනේ තියෙන්නේ. හැබැයි මේ විශ්වාසය ඒ පිළිගැනීම දෙයාකාරයකින් සිද්ධ විය හැකියි. ඒ නිසා සද්ධාව දෙයාකාරයකින් දක්වනවා අමූලිකා සද්ධා සහ ආකාරවතී සද්ධා. අමූලිකා සද්ධා කියන්නේ යම් කෙනෙකුගේ පිළිගැනීම විශ්වාසය අහේතුකනම්. ඒ කියන්නේ හේතුවක් නැතුව, ප්‍රත්‍යක් නැතුව, පදනමක් නැතුව, නිවැරදි පසුබිමක් නැතුව යම් යම් දේවල් විශ්වාස කරනවා පිළිගන්න. එතකොට ඒතනත්තාගේ ඒ විශ්වාසය නිකන් අන්ධ භක්තියක් පමණයි. ඒක බොහොම දුර්වල මට්ටමකයි පවතින්නේ. ඒ දුර්වල භක්තිමත් බව බොහොම ඉක්මනින් වෙනස් වෙන්නට පුළුවන්, විනාශ වෙන්නට පුළුවන්. ඒ බඳු භක්තිමත් බවකින් මේ නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට බෑ. ඇයි එහෙම බැරි වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වුණා, උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්තා කියලා අපි උන්වහන්සේ පිළිබඳව භක්ති ශක්තිමත් වුණා කියලා අපිට ධහම අවබෝධ වෙන්නේ නැහැ. අපි ධහම අවබෝධ කරන්න නම් අපේ ප්‍රඥාව අවදි කරන්නට ඕනේ මූලික විශ්වාසයේ පෙරදරි කරගෙන. එතකොට අපි නිතරම පැහැදිලි කරලා දෙන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ ਸਰවඥ වුණාට උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් අපට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් උන්වහන්සේයි ධර්මය අවබෝධ කළේ. හැබැයි ඒ උන්වහන්සේගේ ਸਰවචිතාඥාණයෙන් දේශනා කරන ධහම අපට අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ අප තුල අප තුල ප්‍රඥාව අවදි කරගන්න. අපේ චිත්තසංතානයේ මේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ධහම අපට අවබෝධ වෙන්නේ. එහෙමනම් සද්ධාාවක් මොකටද? සද්ධාව ඕන වෙන්නේ අපිට මුල් අවස්ථාවේදී එකවරම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා පිළිබඳව එකවර ප්‍රඥාව උපදින්නේ නැහැ. මුලින්ම අපි ඒවා පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නට ඕන. විශ්වාසයක් ඇති කරගෙන තමයි අපි අනුක්‍රමයෙන් ඒවා පිළිබඳව සොයන්නේ, කල්පනා කරන්නේ, විමසන්නේ. අන්නේ සොයනකොට, කල්පනා කරනකොට, විමසනකොට තමයි ප්‍රඥාව ටිකෙන් ටික අවදි වෙන්නේ. ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි සද්ධාව තීව්‍ර වෙන්නේ. අපි මුලින් කිව්වනේ සද්ධාව වීරයට වීරය සතියට සතිය සමාධියට සමාධිය ප්‍රඥාවට උපකරණ. ආපහු ප්‍රඥාව සද්ධාවට උදව් වෙනවා. ප්‍රඥාවේ ප්‍රමාණය මත සද්ධාව තීව්‍ර වෙනවා. ප්‍රඥාව අඩුවෙන් අඩුවෙන් සද්ධාව බොළඳ වෙනවා. සද්ධාව භක්තියක් බවට පත් වෙනවා. එතකොට ප්‍රඥාවේ සහායත් එක්ක එකතු වෙනකොට තමයි සද්ධාව සහේතුක සද්ධාාවක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ආකාරවතී සද්ධා කියලා හඳුන්වනවා. අපි කියවනේ සද්ධාවේ කොටස් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි අමූලිකා සද්ධා. මූලයක් නැතුව, හේතුවක් නැතුව, ප්‍රත්‍යක් නැතුව, පසුබිමක් නැතුව අභූත විදිහට දේවල් විශ්වාස කරනවා. ප්‍රඥාවෙන් යුක්තව යමක් පිළිගන්නකොට විශ්වාස කරනකොට ඒ පිළිගැනීම සහේතුකයි හේතු ප්‍රත්‍ය ඇතුවයි පිළිගන්නේ මූලයක් ඇතුව පදනමක් ඇතුව ඒ ඒ පදනම කුමක්ද ප්‍රඥාවෙන් ඒ ඒ කාරණේ සිද්ධ වෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය හරියට දැනගෙන තමයි ඒ කාරණේ පිළිබඳ විශ්වාසය ඇති කරගන්නේ. ඉතින් ඒ తত্ত্বය ගොඩ නැගෙන්නේ අර සද්ධාවෙන් වීරිය සතිය සමාධිය උපදිලා ඊළඟට ප්‍රඥාව උපදිනකොට ඒ ප්‍රඥාව නැවත සද්ධාවට ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රඥාව වීරයට උපකාර වෙනවා. ඒ ප්‍රඥාව සතියට උපකාර වෙනවා. ඒ ප්‍රඥාව සමාධියට උපකාර වෙනවා. මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට සද්ධාවට ප්‍රඥාව ප්‍රත්‍ය වුණොත් ප්‍රඥාව පාදක වුණොත් තමයි ඒ ශ්‍රද්ධාව ප්‍රසස්ත සද්ධාාවක් බවට පත් වෙන්නේ. ඒ ප්‍රඥාවෙන් යුක්ත වූ ශ්‍රද්ධාව තමයි ආකාරවතී සද්ධා කියලා හඳුන්වන්නේ. ඒ බඳු සද්ධාාවක් තමයි අපට කෙලස් ප්‍රහාණය කරන්නට තථාගත ධර්මය අවබෝධ කරන්නට අපට උපනිශ්‍රේ වෙන්නේ. එතකොට අපි කොයි කාගෙත් සිත් සතන් තුළ මූලික වශයෙන් ඇතිවෙන සද්ධාව එතරම් පදනමක් ඇති සද්ධාාවක් නොවේ. එහෙම තමයි අපි කවුරුත් මූලික වශයෙන් දේවල් පිළිබඳව පහදින්නේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි ඒ කරුණ පිළිබඳව සොයනකොට විමසනකොට අපට ප්‍රඥා සංප්‍රයුක්ත වූ සද්ධාාවක් ගොඩනැගෙන්නට පටන් ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දක්වන්නේ අර අමූලිකා සද්ධාව නෙමෙයි. ඒ කියන්නේ හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව පදනමක් නැතුව ප්‍රඥාවෙන් තොරව ඇති කරගන්නා සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එය හුදෙක් භක්ති මාත්‍රයක් විතරයි. එතකොට සැබෑවට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට තමන් සමග යෙදෙන චිත්තචෛසික ධර්මයන් නිවන දෙසට හසුරවන්නට සමත් වෙන්නේ මේ කියන ප්‍රඥාවෙන් යුක්ත වූ සද්ධාව. එතකොට දැන් සද්ධාව පැහැදිලි කරන තැන අපි මුලින් සිහිපත් කළා සද්ධාති තථාගතස්ස බෝධින් සද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ විශ්වාස කිරීම. එතකොට බුද්ධත්වයේ පිළිබඳව අන්ධ විදිහට විශ්වාස කරනවා නම් භක්තිමත්ව විශ්වාස කරනවා නම් ඒක මූලිකා සද්ධාවක්. බුද්ධත්වයේ පිළිබඳව කරුණු ඇතිව සහේතුකව ප්‍රඥාවෙන් විශ්වාස කරනවා නම් එතන ඇති වෙන්නේ ආකාරවති සද්ධාව. එතකොට ප්‍රඥාවෙන් විශ්වාස කරනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් දකින්නට පුළුවන්. වෙනතුනේ අපිට යමක් හරියටම දැකගන්නට ප්‍රඥාව ප්‍රසස්ත මට්ටමටම වැඩෙන්නට ඕන. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන තැනට ප්‍රඥාව වැඩෙන්නට ඕන. එතකොට එහෙම වැඩුණා වුණත් අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණයට විශේෂ වෙන හැමදේම කෙනෙකුට ග්‍රහණය කරන්න බෑ. දැන් අපි හිතමු සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥයින භික්ෂුන් වහන්සේලා අතර එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් පමණක් නෙමෙයි අවශේෂ රහතන් වහන්සේලා අතරත් ප්‍රඥාවෙන් අග්‍රයි. නමුත් උන්වහන්සේගේ ඒ ප්‍රඥාවටවත් බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණු සියල්ල ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානය පිළිබඳව සරියුත්හාමුදුරුව අවධානය යොමු කළොත් උන්වහන්සේට ඒ තථාගතයන් වහන්සේට වැටහෙන සමස්තය තුලින් සරියුත් හාමුදුරුවන්ට වටහා ගන්නට පුළුවන් වෙන්නේ කොපමණද කියන බව උපමාවකින් දක්වනෝ මහ මොහොතට ඇඟිල්ල දිගු කළොත් ඒ ඇඟිල්ල කෙලින් සිටින ජල කඳ කොයිතරම් ස්වල්පද අවශේෂ ජල කඳ කොතෙක් විශාලද අන්න ඒ වගේ තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවට ගෝචර වෙන සමස්ත ලෝක ධර්ම ස්වභාවය අප්‍රමාණයි සරියොත් හාමුදුරුවන්ගේ ප්‍රඥාවට විෂය වෙන ප්‍රමාණය සීමා සහිතයි. එතකොට ගංගාවකට ගංගාවක ගසාගෙන යන ජල ඉදිකටු මලක් ඇල්ලුවොත් ඉදිකටු මල කියලා කියන්නේ ඉදිකටුවේ තුඩ පැත්ත තියෙනවා අනිත් පැත්ත නූල දාන සිදුරක් තියෙනවා. ඒ නූල දාන සිදුර පැත්ත තමයි ඉදිකටු මල කියලා හඳුන්වන්නේ. එතකොට ඉදිකටු මල අර ජල කඳට ඇල්ලුවොත් ඒ ඉදිකටු මල ඇතුලෙන් ඉදිකටුවේ සිදුර ඇතුලෙන් යන ජලය කොච්චර ස්වල්පද අවශේෂ ජල කඳම කොතෙක් මහත්ද ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට අරමුණු වෙන ලෝක ධර්මතා ලෝක විශ්ය අප්‍රමාණයි සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාවට ගෝචර වන ප්‍රමාණය සීමා සහිතයි මේ විදිහට මහා ප්‍රඥෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන්වත් බුදුරජාණන් වහන්සේට විශේෂ වෙන ගෝචර වෙන සියල්ල අවබෝධ කරන්න බෑ. අන්න ඒ නිසා තමයි සරියුත් හාමුදුරුවන් තුල පවා සද්ධාව තිබිය යුත්තේ. එතකොට උන්වහන්සේට අරහත්ත්වයෙන් පස්සේ ශ්‍රද්ධාව තියද නැද්ද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ තියෙන සද්ධාව නැති වෙන්නේ නැහැ. අරහත්ත්වයට දක්වා තමයි අපිට ඒ සද්ධාව වැදගත් වෙන්නේ. මොකද එතෙක් තමයි ඒකෙන් ප්‍රයෝජන ගන්නට තියෙන්නේ. ඒ ප්‍රයෝජනය ගත්තට පස්සේ අවශ්‍ය ඵලය ගොඩ නැගුණට පස්සේ ආයකට දැන් අපි ගහකට පොහොර වතුර දාලා ඒ ගහේ අවශ්‍ය ඵලය ගොඩ නැගුණට පස්සේ අපි හිතමු ගොයම් ගහක් කියලා. එතකොට ගොයන් ගහට පොහොර වතුර දාලා ඒක ඒක පීදිලා ගොයන් කරලා හැදිලා කපලා ගත්තට පස්සේ අස්වැන්න නෙලා ගත්තට පස්සේ ආයකට වතුර පොහොර දැම්මද නැද්ද කියන එක අදාළ නෑ දැම්මත් නැතත් ඒක ආය අමුතු වර්ධනයක් ඇති වෙන්නේ නෑ අන්න ඒ වගේ අරහත්ත්වයටපත් උනන් පස්සේ අදාළ අග්‍රඵලය සාක්ෂාත් කරලා නිමාවටපත් වෙනවා එතනින් එහාට ඒ ධර්මතාවල විශේෂ ඵලයක් ඇති කරන්නේ නමුත් ඒ අරහත්ත්වයට දක්වා අපට ඒවා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා තමයි මේ ඉන්ද්‍රිය ධර්ම නිවන් අවබෝධ කිරීම සම්බන්ධව වඩාම වැදගත් කාරණා හැටියට දක්වන්නේ. එතකොට දැන් සරියුත් හාමුදුරුවන්ගේ මහා ප්‍රඥාවටත් වැටහෙන ප්‍රමාණය තරම් ස්වල්පයක් නම් ප්‍රතඥයෙකුගේ අල්ප ප්‍රඥාවට කොච්චර ස්වල්පයක්ද අරමුණු කරන්නට පුළුවන් අන්න ඒ නිසා තමයි අපට සද්ධාව අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව ඒ මූලික විශ්වාසයත් අපට ඇති කරගත යුතු වෙන්නේ මේ ධර්ම මාර්ගයේ යන්න. ඒතර මොකටද එහෙම විශ්වාසයක් අපට අවශ්‍ය වෙන්නේ ධර්ම මාර්ගයේ යන්න? පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ බුද්ධත්වයේ පිළිබඳව අපට විශ්වාසයක් පිළිගැනීමක් ඇති නොවුනොත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය පිළිබඳව නිවන පිළිබඳව අපට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිවන පිළිබඳ විශ්වාසයක් ඇති නොවුනොත් අපි නිවන් දකින්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවුනොත් අන් කොතෙක් ಗುಣධර්ම වැඩුවත් නිවන පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන්න කලිනුත් අන්‍ය ශාස්ත්‍රූවරු ධාන වැඩුවා. අභිඥා වැඩුවා. ඒ ධාන අභිඥා වැඩුවට ඒ අයගේ සිහිය, ඒකාග්‍රතාවය, වීරය ඒවා කෙලස් ප්‍රහාණය කරන්නට සමත් උනේ නැහැ. කුමක් නිසාද ඒ කෙලස් ප්‍රහාණය කිරීමක් පිළිබඳ අවබෝධයක්, වැටහීමක්, මාර්ග දර්ශනයක්, මඟ පෙන්වීමක් ඒ අයට නැහැ. එහෙම කියා දෙන්නට ඒ කාලේ ශාස්ත්‍රවරයෙක් හිටියේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ පහළ වෙන තමන්ගේ ස්වඥාණයෙන් මේ ලෝක ධර්මතාවයන් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන සුවිශේෂී උතුමන්. එතකොට එක් බුදු කෙනෙක් කියන එක නෙමෙයි කලින් කලට පහළ වෙන ඒබඳු බුදුරජාණන් වහන්සේලා නිසා තමයි නිර්වාණය පිළිබඳව යථාර්ථය ලෝකයට පැහැදිලි කරන්නේ. එතකොට ඒ උන්වහන්සේ නිවන පිළිබඳ කියන කාරණේ අපිට එකපාරට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. මොකද නිවන අවබෝධ කරන්නට තරම් අපේ ප්‍රඥාව වැඩිලා නැති නිසා. දැන් නිවන අවබෝධ කිරීමට සුදුසු මට්ටමින් ප්‍රඥාව අවදි කරන්නට නම් මූලික වශයෙන් නිවන ගැන අපට පැහැදීමක්, විශ්වාසයක්, පිළිගැනීමක් ඇති වෙන්නට ඉතින් නිවන ගැන පිළිගැනීමක් ඇති වෙන්නට නම් ඒ නිවන පිළිබඳව දේශනා කරන කෙනාගේ අවබෝධය පිළිබඳව අපට යම්කිසි විශ්වාසයක් ඇති වෙන්නට ඕන. අන්න ඒ නිසා තමයි සද්ධාව පැහැදිලි කරන මූලය දක්වන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාසය. එතකොට අවබෝධය පිළිබඳ විශ්වාස කරනකොට උන්වහන්සේ දේශනා කරන ධර්මය පිළිබඳව අපට විශ්වාසය ඇති වෙනවා. ඒ ධර්මය පිළිබඳ විශ්වාසය ඇති වෙනකොට ඒ දහම අනුව පිළිපදින ආර්ය සංගරත්නය පිළිබඳව අපට විශ්වාසය ඇති වෙනවා. ඒ ධර්ම මාර්ගය පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට ඒ බඳු විශ්වාසයක් අඩු නම් ඒතනත්තාට සැක සංකා බහුලයි, විචිකිච්ඡා බහුලයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වසනීයත්වයක් නැති තැනැත්තාට බුදුරජාණන් වහන්සේ දෙසූ දේ ඇත්තද නැත්තද කියලා සැක සංකා ඇති වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වෙනතුනේ බෞද්ධයෙක් වශයෙන් ගත්තහම අපේ ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේයි කියලා පිළිගන්නා කෙනා උන්වහන්සේ දෙසූ දහමක් පිළිගන්නවා. එතකොට ඒ පිළිබඳව මොනවා හරි සැකයක් තියනවද කියලා කෙනෙකුගෙන් ඇහුවොත් සරලව කියන්නේ නෑ එහෙම සැකයක් නෑ. ඉතින් බුදුහාමුදුරුව ගැන ධර්මය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. නමුත් මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට ගියාට පස්සේ එක එක காரணා පිළිබඳව Taman සැක කරන ආකාරය තමන්ටම වටහා ගන්න පුළුවන් ਵਿਚාරපූර්වක වුණොත් නැත්තම් සමාජය දිහා බැලුවහම අපිට බොහෝ කොට පේනවා මිනිසුන් ඒ තමන් පුහුණු කරන ධර්ම මාර්ගය ගැනම සැක කරන ආකාරය. ඒ කියන්නේ වෙනතුනේ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් හිතලා බලන්න සමහර බෞද්ධයෝ ඉන්නවා. ඊටාම ගෞරවයෙන් ඒ බෞද්ධ වත්පිළිවෙත්වල යෙදෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ඒ අයට රැකියාවක් දෙනවා කියලා කිව්වොත්, ගෙයක් හදලා දෙනවා කිව්වොත්, දරුවා උසස් පාසලකට දාලා දෙනවා කියලා කිව්වොත්, පිටරට රැකියාවකට යන්න අවස්ථාව සලස්වලා දෙනවා කිව්වොත් මේ වගේ සරල කාරණයකට ඒ අය බුදුදහම පසෙකට දාලා වෙනත් ආගමක් වැළඳ ගන්නට පෙළඹෙනවා. දැන් මේ මෑතකම අපි දැකපු සිදුවීම තමයි සියලු දෙනාගේ ජනාදරයටපත් වුණු ගායකයෙක්. එතකොට තමන්ගේ කටහඬ නැති වුණා කියලා ඒ කටහඬ යලි ලබා දුන්නයි කියලා සම්පූර්ණ බුදුදහම පසෙක දාලා වෙනත් ආගමක් වැළඳ ගන්නා තැනට පෙළඹුණා. එතකොට ඇයි එහෙම උනේ? අර එතෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝරත්නයේ පිළිබඳව ඔහුට යම්කිසි සද්ධාාවක් තිබුණා නම් ඒක පදනම් විරහිතව ඒක ගැඹුරු සද්ධාාවක් හැටියට ඥාන සංප්‍රයුක්තව සහේතුකව ඇතිවෙච්ච සද්ධාාවක් නොවේ අර මූලික වශයෙන් තමන් බෞද්ධ පවුලක නිසා හරි මව්පියෝ බෞද්ධ නිසා හරි එහෙම නැත්නම් කුඩා කාලේ ඉඳලා පන්සල් ගිය නිසා හරි මෙහෙම කවර හෝ කාරණා පදනම් කොටගෙන මතු පිටින් ඇති කරගත්තු අමෝලිකා සද්ධාාවක් නම් Taman ළඟ තියෙන්නේ ඒ සද්ධාව ඕනෑම මොහොතක වෙනස් වෙන්නට පුළුවන් paludu වෙන්නට පුළුවන් සැකසංකා මතු වෙන්නට පුළුවන්. ඒතර සැකසංකා මතු වුනොත් එතනින් එහාට අපට විමුක්ති මාර්ගයේ ඉදිරියට යන්නට ඒකම බාධකයක් වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට සද්ධාව අඩු නම් ඒ තැනත්තාට විචිකිච්ඡාව බහුල වෙනවා විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය එතකොට ඒ තැනත්තාට ඒ සැකය කාරණා 8ක් පිළිබඳව මතුවෙන්නට පුළුවන් ඒ කරුණු 8 පිළිබඳවම ඇතිවෙන සැකය නිර්වාණ මාර්ගයට බාධකයක් වෙනවා ඒක තමයි බුද්ධ ආදී 8 තැන සැකය කියන්නේ මොනවද ඒ කාරණා 8 බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ අවබෝධය පිළිබඳ සැක කරනවා. උන්වහන්සේ දෙසූ ධර්මයේ පිළිබඳ සැක කරනවා. ඒ ධර්මයේ අනුව පිළිපදින්නා වූ ආර්ය සංඝයා පිළිබඳව සැක කරනවා. බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති. ඊළඟට සික්ඛාය කංකති සීල සමාධි ප්‍රඥා කියන මේ නිර්වාණගාමිනී මාර්ගය පිළිබඳව සැක කරනවා. එතකොට සීලයෙන් සමාධිය සමාධියෙන් ප්‍රඥාව ඇති වෙන බව ඒ වගේම මේ සිල් ආරක්ෂා කිරීමෙන් යහපතක් වෙන බව ඒවා පිළිබඳව සැක කරනවා ඒ සැක කරන නිසා තමයි අපිට පේන්නේ ඇතැම් බෞද්ධයෝම කියනවා මේ අපි හොඳට ජීවත් වෙන නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න අර අපරාධ කරන මේ මිනිස්සුන්ට මොකුත් ප්‍රශ්නයක් නැහැ අපි මේ හොඳින් ඉන්න ගියාමයි අපිට මේ ඔක්කොම ගැටලු මතුවෙන්නේ ඒ මොකද ඒ Tamanගේ සීලය ගැන සැක කරනවා Tamanගේ ප්‍රතිපදාව ගැන සැක කරනවා එතකොට පව් කරන මිනිස්සුන්ට මොකුත් ගැටලුවක් නැහැ. මේ පිංකම් කරන අපට තමයි මේ හැම කරදරයක්ම පැමිණෙන්නේ. ඒ මොකද ප්‍රතිපදාව ගැන සැක කරන. ධර්ම මාර්ගය ගැන සැක කරන. එතකොට අපි සාමාන්‍යයෙන් කතා විවාහාරයේදී අහුවොත් බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සැකයක් තියද කියලා එහෙමනම් සැකයක් නැහැ කියලා තමයි ඒ අය උනත් කියන්නේ. ධම්මෝහවේ රක්කති ධම්මචාරින් ධම ඇසුරු කරන ධම ප්‍රගුණ කරන තැනැත්තා ධමෙන් රැකෙනවා කියන මේ ධර්ම පාඩේ පිළිගන්නවද කියලා ඇහුවොත් 99%ක්ම බෞද්ධයෝ කියයි ඒක පිළිගන්නවා කියලා. හැබැයි ඒ අය අතර බොහෝ දෙනා ওই විදිහට අර තමන්ගේ ප්‍රතිපදාව පිළිබඳව සැක කරන එහිදී මනසේ තුල විචිකිච්ඡා මතුවෙන බොහෝ අවස්ථා කතා බහ කරනකොට අපි දකිනවා. ඒ වගේම සමාජ සම්මුති හැටියට ඇති වෙලා තියෙනවා හොඳට ඉන්න මිනිස්සුන්ට වැඩි කාලයක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉක්මනින් මැරිලා යනවා. එතකොට මේවත් තනිකරම ධර්ම විරෝධී මතවාද. හොඳින් ඉන්නකොට ඉක්මනට මැරිලා යනවා නම් ඒ කියන්නේ හොඳින් ඉන්න පුද්ගලයෙක් ඉක්මනට මිය යන්නට පුළුවන් වෙනත් හේතුවක් නිසා. ඒ තැනත්තා සසරින් ගෙන ආපු ආයු කාලය ඉවරලා, කර්ම ශක්තිය ඉවර වෙලා, ආයසයි කර්මය දෙකම තිබියදී අතිරේක උපච්ඡේදක කර්මයක් මතුවෙලා එහෙම වෙන්න පුළුවන්. නමුත් අර කරන හොඳ නිසා ඒ තැනත්තා කාලේ මැරෙනවා කියලා කියනවනම් එහෙමනම් ඉතින් හොඳ කිරීමේ ඇති ඵලය කොහොමද? අන්න ඒ විදිහට පදනම් විරහිත යම් යම් මතවාද සමාජගත වෙලා තියෙනවා බෞද්ධයෝ අතරම ඒ කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම පිළිබඳව ධර්ම මාර්ගයේ පිළිබඳව තමන්ගේ චිත්තසංතානයේ නිවැරදි විශ්වසනීයත්වයක් නැති නිසා සහේතුක විශ්වාසයක් ගොඩනැගිලා නැති නිසා එතකොට බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති සික්ඛාය කංකති ඊළඟට පුබ්බන්තේ කංකති පෙර ආත්ම භාවය මම හිටියද නැද්ද එහෙම හිටියයි කියන එක ඇත්තද පෙර භවයක් කියලා එකක් තිබුණාද ඒවා ගැන සැක කරනවා අපරන්තේ කංකතේ මතු භවයේ පිළිබඳව සැක කරනවා ඊළඟට අපි උපදිනවද කොහෙද උපදින්නේ කොහොමද උපදින්නේ ඒ ගැන සැක කරනවා ඊළඟට පුබ්බන්ත අපරන්තේ කංකති පෙර භවය සහ මතු භවය සම්බන්ධ වීම පිළිබඳව මේ ප්‍රවාහය පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව සැක කරනවා. උබ්බන්ත අපරන්තේ කංකති. ඊළඟට පටිච්ච සමුප්පාදේ කාංකති. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සැක කරනවා. මේ කියන කාරණා අට පිළිබඳව ඒ තනත්තාට සහේතුකව පැහැදිලි විශ්වාසයක් ඇති නොවුනොත් ඒ තනත්තා නිවන් අවබෝධය සඳහා ක්‍රියාත්මක වීමේ වීරය ඔහු තුල ජනිත වෙන්නේ නැහැ. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ සද්ධාව නැතිනම් වීරය මතුවෙන්නේ නැහැ. වීරය නැතිනම් දැන් වෙනත් වීරය මතුවෙන්නට පුළුවන්. වීරය කියන චෛතසිකය කුසල් අකුසල් හැම එකම යෙදෙනවා. එතකොට දෛනික ජීවිතයේ සල්ලි හම්බ කරන්න, ගෙවල් දොරවල් හදන්න, අනුන් යටපත් කරන්න ඕනතරම් වීරිය මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි කෙලස් ප්‍රහාණය කිරීම නිවන් අවබෝධයේ පිළිබඳව ඇති වෙන කුසල වීරිය. අකුසල් යටපත් කරමින් කුසල් අවදි කරන වීරිය. ඒ වීරිය ජනිත කරන්නට මේ කරුණු පිළිබඳව සද්ධාව තියෙන්නට ඒ සද්ධාව නැතිනම් ඒ තනත්තාට ඒ නිර්වාණය සඳහා අවශ්‍ය වෙන වීර්ය ජනිත වෙන්නේ නැහැ. එනිසායි අපට මූලික වශයෙන් වීර්ය උපකාර වෙනවයි කියන බව ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒතර වීර්ය අවදි වෙන්න අවදි වෙන්න තමයි සිහිය මතු කරගන්නට පුළුවන් වෙන්නේ. සිහිය මතුවෙන්න මතුවෙන්න තමයි සමාධිය චිත්ත ඒකාග්‍රතාවය මත චිත්ත ඒකාග්‍රතාවය මතුවෙන්න මතුවෙන්න තමයි ලෝක ධර්මතාවයන් નિවරදිව දකින්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් මේ සමස්ත ක්‍රියාවලියට සද්ධාව මූලික වෙනවා. යම් කෙනෙකුගේ චිත්තසංතානයේ සද්ධාව අඩු නම් විචිකිච්ඡා බහුල නම් ඒ තනත්තාට එයම නිර්වාණගාමිනී මාර්ගය බොහෝ පමා වෙන්නට නිවන් අවබෝධයේ පමා වෙන්නට ලැබි වෙන්නට ඒක හේතුවක් වෙනවා සද්ධාවෙහි අඩුකම. එතකොට ඒ බඳු විචිකිච්ඡාවක් මතුවෙන්නේ සද්ධාව දුර්වල වෙන්නේ කුමක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ විචිකිච්ඡා ඨානීය ධම්මා තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්ස විචිකිච්ඡාය උප්පන්නස්සවා විචිකිච්ඡාය භීයෝ භාවාය වේපුල්ලාය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විචිකිච්ඡාව උපදින්නට හේතු වෙන ධර්ම තියෙනවා. අන්නේ ධර්ම පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සිහිනුවණින් තොරව හැඟීම් බරව. ඒ වගේම Tamanගේ රුචි අරුචිකම් වලට අනුව මුලාවෙන් යුක්තව යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒතනත්තාට නෝපන්නා වූ සැකය උපදිනවා. නෝපන්නා විචිකිච්ඡා උපදිනවා. උපන්නා වූ විචිකිච්ඡාව වර්ධනය වෙනවා. වැඩි දියුණු වෙනවා. එතකොට මොනවා පිළිබඳව වැරදි විදිහට හිතනකොටද විචිකිච්ඡාව ඇති වෙන කරුණු පිළිබඳව වැරදි විදිහට සිතීම. මොනවද විචිකිච්ඡාව ඇති වෙන කරුණු කියලා කියන්නේ? යම් කිසි කරුණක් පිළිබඳව අපට මුලින්ම පොඩි සැක සංකාවක් ඇති වුණොත් ඒ පිළිබඳව වැරදි විදිහට කල්පනා කිරීමෙන්ම ඒ සැක සංකාව වර්ධනය වෙනවා. එහෙනම් විචිකිච්ඡාවම විචිකිච්ඡාව ජනිත වීමේ මූලික කාරණය වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත්. දැන් අපි ඕනෑම කෙනෙකුගේ චිත්තසංතානයේ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන තාක්කල් මේ කරුණ පිළිබඳ විචිකිච්ඡා අපි කාගෙත් සිත්වල ඇති වෙනවා. පැවිද්දෝ හැටියට අපේ සිත්වල වුණත් ධර්මයේ පිළිබඳව ධර්ම මාර්ගයේ පිළිබඳව මේ විවිධ කරුණු අපට නොයැටහෙන තැන් පිළිබඳව සූක්ෂම විදිහේ සැකසංකා ඒ පැත්තට මේ පැත්තට යන ගති ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒක තමයි ප්‍රතඥන මනසේ ස්වභාවය. විචිකිච්ඡාව ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ග ඥානයෙන්. ඉතින් දැන් මේක ප්‍රහාණය කරන්නට නම් අපි ඒක දුරු කරන ක්‍රමය අනුගමනය කරන්නට ඕනනේ. සද්ධාව දියුණු වෙන ක්‍රමය අනුගමනය කරන්නට ඕනනේ. එතකොට මේ සද්ධාව දියුණු වෙන ක්‍රමය වෙනුවට අපි විචිකිච්ඡාව වැඩෙන ක්‍රමය නම් අනුගමනය කරන්නේ ඒ තනත්තාට විචිකිච්ඡාව ප්‍රහාණය කරන්නට බැරි වෙනවා. එතකොට මොකද්ද විචිකිච්ඡාව වැඩෙන ක්‍රමය? අර ප්‍රතඥණයේ හැටියට තමන්ගේ මනසේ යම් කාරණක් පිළිබඳව ඒ පැත්තට මේ පැත්තට වැනෙන ඒක මෙහෙමද මෙහෙමද කියලා ඇති වෙන සැකසංකා පිළිබඳව සිහිනුවණින් තොරව හැඟීම් බරව තම තමන්ගේ රුචිකත්වයන් මත තමන්ගේ මුලාව මතම කල්පනා කරන්නට ගියොත් ඒ තැනැත්තාට තමන්ගේ මතයම නිවැරදි කියලා තහවුරු වෙනවා. ධර්මයේ මේ පිළිබඳව සඳහන් වෙන්නේ අපේ රේරුකාණ මහානායක හඳු විශේෂයෙන් ඒ කාරණය මතු කරලා දක්වනවා. හරියට පාට කණ්ණාඩියක් දාගත්තු කෙනෙකුට ඒ පාට කණ්ණාඩිය දාගෙන ලෝකය දිහා බලනකොට ලෝකය පෙනෙනවා. හැබැයි පෙනෙන හැම දෙයක්ම අර තමන්ගේ කණ්ණාඩියේ වර්ණයත් මුසු වෙලා තමයි පෙනෙන්නේ. ඒතර සුදු ඇඳගෙන ඉන්න කෙනෙක් දිහා තමන් බලනවා බලන්නේ නිල් පාට කණ්ණාඩියක් දාගන්නම් ඒතනත්තාට නිල් පාට ඇඳගෙන ඉන්නවා වගේ තමයි පෙනෙන්නේ. උට ඇඳුමක් ඇඳගෙන ඉන්නවා කියලා පෙනෙනවා. ඒ පුද්ගලයා පෙනෙනවා. එක්කම පෙනෙනවා. මේකට නිල් පාට වර්ණය මිශ්‍ර වෙලා තමයි පෙනෙන්නේ. කොළ පාට කණ්ණාඩිය දාගත්තු කෙනාට අර ඔක්කොම ටික පේනවා. හැබැයි කොළ පාට මිශ්‍ර වෙලා තමයි පෙනෙන්නේ. අන්න ඒ වගේ සැකය කියන එක මතු වුනහම ඒක විචිකිච්ඡා කියලා හඳුන්වන්නේ විශේෂ හේතුවක් නිසා තිකිච්ඡති කියලා කියනවා ප්‍රතිකාර කරනවා. විතිකිච්ඡති කියලා කියන්නේ ප්‍රතිකාර කරන්න බැරි, සුව කරන්න බැරි කියන අර්ථය. එතකොට මේ කාරණා විචිකිච්ඡා කියලා හඳුන්වන්නේ ඒවාට ප්‍රතිකාර කරලා සුව කරන්නට පහසු නැහැ. කුමක් නිසාද? ඒ සැකය කියන එක වර්ධනය වුණාම ඒකෙන් ඒකම ඒකෙන් ඒකම නැවත නැවත වර්ධනය වෙනවා. අර පාට කණ්ණාඩියක් දාගෙන ඉන්න කෙනෙක් කොච්චර පරිස්සමෙන් බලන්න උත්සාහ කළත් ඒ වර්ණයම තහවුරු වෙනවා. අන්න ඒ වගේ සැකය මතුනහම ඒ සැකය පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් තොරව දැන් මේ වචන වල එල්බ ගන්නේ නැතුව මේවා හොඳට වචන වෙන වෙනම තෝරා ගන්නට ඕන වෙනම ධර්මදේශන අහලා වෙනම පොතපත කියලා. සතිය කියන්නේ මොකද්ද? සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් තේරණ භාෂාවෙන් කියනවා නම් සිහිනුවන කියන්නේ මොකක්ද? ඒවා තෝරගන්නට ඕන. තෝරගෙන ඒ සිහිනුවන ඇතිව අපි අපේ මනස පිළිබඳව විමසා බලන්නට එහෙම බැලුවොත් තමයි අපට අර විචිකිච්ඡාව දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුට විචිකිච්ඡාව දුරු කරගන්නට නම් කුසල අකුසල ධර්මය පිළිබඳව ඒ වගේම කන්හ ශුක්ල ධර්ම ඒ කියන්නේ කළු සුදු ධර්ම පින්පව් පිළිබඳව හොඳ නරක හීන ප්‍රනීත මෙබඳු ධර්ම පිළිබඳව ਵਿਚාරපූර්වකව සිතන්නට ඕන. ඒකට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද කියලා විමසා බලන්නට ඕන. එහෙමනම් යම්කිසි කෙනෙකුගේ සැක දුරු වෙලා සද්ධාව අවදි වීමේ ප්‍රඥාව ඒතනත්තාට දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ හේතුප්‍රත්‍ය අනුව සහේතුකව යමක් පිළිබඳව විමසා බැලේ. අපි මුලින් කිව්වනේ සද්ධාව දෙආකාරයි කියලා අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා. ඒතකොට අමූලික සද්ධාාවක් බවටපත් නොවි ඒක ආකාරවතී සද්ධාාවක් බවටපත් වෙනනම් හේතුප්‍රත්‍යයන් ඇතුව මූලයක් ඇතුව ඒ දිහා දකින්නට සමත් වෙන්න ඕනේ. එහෙමනම් හේතුඵල ඥාණය තමයි සද්ධාව තහවුරු වෙන්නට ප්‍රධාන වෙන්නේ. සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන කෙනා හේතුඵල ප්‍රඥාව අවදි කර ගන්නා නිසා තමයි අර විචිකිච්ඡා නීවරණය විචිකිච්ඡා සංයෝජනය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ. ඒ නිසා තමයි සෝවාන් වෙන පුද්ගලයා තුල සද්ධාව එහෙම නැත්නම් බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන නොසැලෙන සද්ධාාවක්, පිහිටි සද්ධාාවක්. භවාන්තරයේවත් ඒ කියන්නේ භවයෙන් තව භවයකට යනකොටවත් වෙනස් නොවන සද්ධාාවක් පිහිටන්නේ කුමක් නිසාද? අර හේතුඵල ප්‍රඥාව අවදි වෙන නිසා. එහෙමනම් අපිට ප්‍රතඥයෙක් හැටියට සෝවාන් ඵලයටපත් වෙන තෙක් අපිට සද්ධාව දියුණු කරගන්නට තියෙන්නේ ඒ ක්‍රමයමයි හේතුඵල වශයෙන් කරුණු විමසා ਵਿਚාරපූර්වක බලන එක. එතකොට අට කතාවේ අපට විචිකිච්ඡාව දුරු කරගන්නට උපකාර වෙන කරුණු හයක් දක්වනවා. බාහු සච්චතා, පරිපුච්ඡකතා, විනේ පකතඤ්‍යතා, ඊළඟට අදිමොක්ක බහුලතා, කල්යාණ මිත්තතා, සප්පාය කතා කියලා කරුණු හයක් දක්වනවා. විචිකිච්ඡාව සැකය දුරු කරලා සද්ධාව ප්‍රඥාව දියුණු කරගන්නට උපකාර වෙන කාරණා. පළවෙනි කාරණේ තමයි බහුසුතතා ධර්ම කරුණු පිළිබඳව බොහෝ දේවල් දැන ඉගෙනගෙන තිබීම බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන මේවා ගැන නොඑක් කරුණු අහලා දැන ඉගෙනගෙන තිබීම බහුසුතත ඊළඟට පරිපුච්ඡකතා නැවත නැවත බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන කරුණු නැවත නැවත ප්‍රශ්න කරමින් විමසා බැලීම දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කිරීම වරදක් නෙමෙයි ධර්මය පිළිබඳ ප්‍රශ්න කිරීම සංඝයා පිළිබඳ ප්‍රශ්න කිරීම වරදක් නෙමෙයි සැක කිරීමයි සුදුසු නැත්තේ සැක කරන්න පටන් ගත්තොත් සැකයයි වර්ධනය එතකොට මොකද්ද සැක කරනවා ප්‍රශ්න කරනවා කියන්නේ ප්‍රශ්න කරනවා කියලා කියන්නේ යමක යමක් අපට වැටහෙන්නේ නැතිනම් ඒක සහේතුකව කොහොමද සිද්ධ වෙන්නේ කියලා විමසන ගතිය සොයා බලන ගතිය පරීක්ෂා කරන ගතිය සැකය කියලා කියන්නේ Taman පූර්ව නිගමනයකට එනවා මේක මෙන්න මෙහෙමයි කියලා ඊට පස්සේ ඒ මතයේ එල්බගෙන තමයි කරුණු දිහා බලන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි සොරකමක් වෙනවා. ඒ සොරකම පිළිබඳව අපි මධ්‍යස්ත පරීක්ෂණයක් කරනවා. ඒ මධ්‍යස්ත පරීක්ෂණයක් කරන්න අපි හිතමු පොලිසියට බාර දුන්නොත් ඒ පොලිසියේ නිලධාරීන් ගිහිල්ලා ඒ අයට කල්ලාතුවම හිතුනොත් ඒ පෙනෙන දැනෙන අනිත් අය කියන කරුණුත් එක්කලා මේ අසවලා තමයි මේ හොරකම කරන්න ඇත්තේ කියලා හිතුනොත් ඊට පස්සේ ඒ పూర్ව නිගමනය සනාත කරන්න තමයි කරුණු ගොනු කරන්නේ. එතකොට අන්තිමට අර තමන් හිතන කෙනා වැරදිකරුවා කරන්නට කාරණා ගොනු වෙනවා. සැබෑ වැරදිකරුවා වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. එතකොට ඇයි එහෙම වෙන්නේ? සැකය සැක කරනවා මේ තනත්තා තමයි මේක කරන්න ඇත්තේ කියලා. එතකොට මධ්‍යස්ත පරීක්ෂණයක් කරන්නේ නැහැ. විමසීමක් කරන්නේ නැහැ. විමසීමක් කරෙන්නම් පූර්ව නිගමනයකට එන්නේ නැතිව සොයා බලන්න ඕන මේක මෙහෙම වුණේ කොහොමද? මෙහෙම වුණේ කොහොමද? ඒතර මේ තනත්තාගේ මේකට යම්කිසි සම්බන්ධයක් තියද? තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්ද? එතකොට කීප දෙනෙක් එකතු වෙලාද මෙහෙම වුණේ? මේ විදිහට විවිධ පැතිවලින් පූර්ව නිගමන වලට එන්නේ නැතිව සත්‍ය අනාවරණය කර ගැනීමේ උත්සාහයක් අපේක්ෂාවක් ඇතුව ක්‍රියාත්මක වෙන්නට දක්ෂ වෙන්නට එතකොට ඒ සඳහා විවිධ පැති පිළිබඳව සොයන්නට ඕන විමසන්නට ඕන ප්‍රශ්න කරන්නට ඕන කරුණු මතු කරන්නට ඕන ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝරත්නයේ පිළිබඳව ධර්ම මාර්ගයේ පිළිබඳව ප්‍රශ්න කිරීම විමසීම බුදුරජාණන් වහන්සේ අගය කරනවා අර పూర్ව නිගමනට වෙලා ඒක එල්බගෙන අර පාට කණ්ණාඩියක් දාගත්තා වගේ ඒ තුලින් දේවල් දිහා බලන්නට ගියොත් තමන්ගේ කණ්ණාඩියේ පාටින්ම තමයි ඔක්කොම පේන්නේ. තමන් සැක කරන්න පටන් ගත්තොත් ඒ සැකය තහවුරු වෙන තැනට තමයි ඔක්කොම කරුණු ගොනු වෙන්නේ. නිසා පරිපුච්ඡකතා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳ ප්‍රශ්න කිරීම, ਵਿਚාරය ලක් කිරීම වැදගත් වෙනවා සද්ධා ප්‍රඥා අවදි ඊළඟට විනය පකතඤ්‍යුතා භික්ෂුන් වහන්සේලාට ඒ කාරණේ විශේෂයෙන් වැදගත් වෙනවා විනය පිළිබඳව විශාරද භාවය විනය කරුණු පිළිබඳව හොඳට ගුරුවරුන්ගෙන් අහලා පොතපත කියවලා ਵਿਚාරපූර්වකව ඒවා පිළිබඳව විශාරද දැනුමක් ඇති කර ගැනීම. එහෙම නැති වුණොත් ඒවා පිළිබඳව විවිධ සැකසංකා ඇති වෙනවා. ඊළඟට අදිමොක්ක බහුලතා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව ಗುಣ දැනගෙන ඇති කරගන්නා වූ පැහැදීම එහෙම නැත්නම් කරුණු හරියට තේරුම් අරගෙන පිහිටි විශ්වාසයක් ගොඩනගා ගැනීම. එතකොට ඒ සඳහා අපට විශේෂයෙන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ආදී අනුස්සති භාවනා අපට උපකාර වෙනවා. ප්‍රධාන වශයෙන් විදර්ශනා භාවනාව තමයි උපකාරවත් වෙන්නේ. ඒ කියන්නේ පෙන තුනේ අපිට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ඒවා ප්‍රගුණ කිරීම තුළින් සද්ධාව මතු කරගන්නට පුළුවන්. නමුත් ඒ සද්ධාව ආකාරවතී සද්ධාාවක් හැටියට හැබෑවටම කෙලස් ප්‍රහාණය කරන තැනට වර්ධනය වෙන්නේ විදර්ශනා ප්‍රඥාව තුළින්. මොකද්ද විදර්ශනා ප්‍රඥාව කියන්නේ? මේ ලෝක ධර්මතාවයන් Tamanගේ ප්‍රඥාවෙන් විනිවිද දකින්නට උත්සාහවත් වීම හේතුඵල වශයෙන් කරුණු විමසා බැලීම ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බැලීම පටිච්චසමුප්පන්න වශයෙන් විමසා බැලීම ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමසා බැලීම මෙහෙම නැවත නැවත විවිධ පැතිවලින් අපි මේ ධර්ම කරුණු විදර්ශනා කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව දියුණු වෙන්නේ. ඒ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනොද එතනත්තා තමයි තථාගතයන් වහන්සේ දකින්නේ. ඒ ධර්මයේ ගැඹුර තමන්ගේ ප්‍රඥාවට වැටහෙන්න වැටහෙන්න තමයි තථාගතයන් වහන්සේ මේ කරුණු මේ විදිහට පැහැදිලි කරන්න කෙබඳු ප්‍රඥාවකින් යුක්ත වෙන්න ඕනද? එතකොට මේ පිළිබඳව අපිට ප්‍රසාදේ වර්ධනය. එතකොට මේ ප්‍රසාදය නිකන් අහේතුක අමৌলিক ප්‍රසාදයක් නෙමේ කරුණු දැනගෙන ඇති කරගන්නා ප්‍රසාදයක්. ධර්ම මාර්ගයේහි යෙදෙන්න යෙදෙන්න තමයි ධර්මයේ පිළිබඳ ප්‍රසාදේ වැඩි වෙන්නේ. ධර්ම මාර්ගයේ යෙදিলা ඒකෙන් යම් යම් ප්‍රතිඵල දැනෙන්න දැනෙන්න තමයි ආර්ය සංඝයාගේ සුපටිපන්න බව පිළිබඳව අපට විශ්වාසය තහවුරු වෙන්නේ. මෙන්න මේ විදිහට විදර්ශනා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ධර්ම මාර්ගයේ යෙදෙන්න යෙදෙන්න ඒ තනත්තාගේ ප්‍රඥාව අවදි වෙනවා ඒ ඒ ප්‍රමාණයට සද්ධාව වැඩි වෙනවා මේ විදිහට අදිමොක්ඛ බහුලතා ඒ රත්නත්‍රය පිළිබඳව බුද්ධ ධර්ම සංඝ කියන මේ රත්නත්‍රය පිළිබඳව සහේතුකව සද්ධාව විශ්වාසය දියුණු කරන්නට ප්‍රයාත්මක වේ ඊළඟට පස්වෙනි කාරණය තමයි කල්යාණ මිත්තතා සද්ධාව ප්‍රඥාව ඇති සත්පුරුෂ කල්යාණ මිත්‍රයින් ආශ්‍රය කිරීම. සද්ධාාවක් නැති ප්‍රඥාවක් නැති මිතුරන් ඇසුරු කරන්නට ගියොත් ඒ අය නිසාත් අපේ මනසේ සැක සංකා වර්ධනය වෙන්නට පුළුවන් සද්ධාව නැති වෙන්නට පුළුවන්. හයවෙනි කාරණේ තමයි සප්පාය කතා සුදුසු කතා. ඒ කියන්නේ Tamanට නොයැටහෙන නොදැනෙන නොයෙකුත් කාරණා මතු කරගෙන ඒවා පිළිබඳව තර්ක විතර්ක වාද විවාද කරන්න ගියාම නැති සැක සංකා ඇති වෙනවා. පෙර භවයේ අපි හිටියද කොහෙද හිටියේ කොහොමද හිටියේ කොහොමද ඒවා දැනගන්නේ මේ විදිහට අර සැක කරන විදිහේ කතාබහ පෙර භවය ගැන අපි සිතන්නට ඕන සිතන්නට නම් ඒ පිළිබඳව මූලික වැටහීමක් ඇති කරගන්න. මේ භවය කියන්නේ මොකක්ද හේතුප්‍රත්‍ය වශයෙන් දේවල් මේ නාම රූප ධර්ම කියන්නේ මොකක්ද ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒවා පිළිබඳව මූලික දැනුමක් ඇති කරගෙනයි අපි පෙර භවයේ මතු භවයේ පිළිබඳව વિચાર විමසා බලන්න යම්කිසි විෂයක් පිළිබඳව අපි සොයනවා නම් බලනවා නම් යම්කිසි අපි හිතමුකෝ නිර්මාණයක් පිළිබඳව සොයනවා නම් ඒ නිර්මාණයට අදාළ මූලික විෂය අපි හරියට දන්නේ නැත්නම් අපිට හිතෙනවා ආ ඔහොම ඒවනම් කරන්න බෑ ඕක කොහොම කරන්නද හැබැයි මේ විෂය පිළිබඳව ඒ නිර්මාණ කෞශල්‍යයේ තාක්ෂණය පිළිබඳව අපට වැටහීමක් තියෙනවා නම් අපිට දැනෙනවා එහෙම ඒවා කරන්න පුළුවන්. දැන් මේ ලෝකයේ මහ සුවිශේෂ අద్භූත නිර්මාණ තියෙනවා ලෝකයේ පුදුම හැටියට හඳුන්වන. ඒතකොට ඒවා හැබෑවට කවුරු හරි නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒවා නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න බැරි නිසා අద్භූත බවක් ඇති වුණාට එහි විද්‍යාව තාක්ෂණය හරියට තේරුම් ගත්තොත් ඒතනත්තාට වැටහෙනවා මේක මෙහෙම කරන්න පුළුවන් කියලා. එතකොට එහෙමනම් අපි නිකන් අභූත විදිහට දේවල් පිළිබඳව තර්ක විතර්ක වාද විවාද කරන්න ගියොත් ඒ නුසුදුසු කතා නිසා අපේ සැක සංකා වැඩෙනවා සහේතුකව යම්කිසි විෂය මූලිකව ප්‍රායෝගිකව යෙදීම් අනුව අපි දේවල් එක්කලා කතා බහ කරනවා නම් ඒ දැනුම පුහුණුව පදනම් කොටගත්තු කතා බහ සාකච්ඡා තුළින් සැක සංකා වෙනුවට සද්ධාව ප්‍රඥාව දියුණු කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට මේ කරුණු 6 ඒ කියන්නේ බහුසුත භාවය ප්‍රශ්න කරන බව ඊළඟට විනේහි ප්‍රගුණ බව ඊළඟට රත්නත්‍රය පිළිබඳව සහේතුකව කරුණු අධ්‍යයනය කරන බව ඊළඟට සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇති බව සුදුසු කතා බහවල යෙදෙන බව කියන මේ කාරණා හරියට ප්‍රගුණ කරොත් අර බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති භාවනා ප්‍රගුණ කළොත් විදර්ශනා භාවනාව තුළින් ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ගයේ යෙදුනොත් ඒ තැනත්තාට සද්ධාව හුදු අමූලික සද්ධාාවක් නොවි ප්‍රඥා සංප්‍රයුක්ත වූ ආකාරවතී සද්ධාාවක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්. ඒ ආකාරවතී සද්ධාව තුළින් ඒ තැනත්තාට මේ ධර්ම මාර්ගයේ පිළිබඳව ස්ථාවරව ඉදිරියට යන්නට අවශ්‍ය වීර්ය, සිහිය, ඒකාග්‍රතාවය, ප්‍රඥාව ජනිත වෙනවා. එතකොට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන වැඩෙන ප්‍රමාණයට ඒ තනත්තාට නිර්වාණ මාර්ගය වඩා වේගවත්ව ඉදිරියට යන්නට වඩා ඉක්මනින් පහසුවෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නට ඒ ඉන්ද්‍රිය ධර්ම උපකාර වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ සඳහා සද්ධා මූලික වෙනවා. යමෙකුගේ සද්ධාව දුබල නම් ඒ ඒ ප්‍රමාණයට ඔහුගේ නිවන වෙත යන ගමන කල්පසු වෙන්නට එය ප්‍රධාන හේතුවක් වෙනවා. යමෙකුට සද්ධාව වඩා ශක්තිමත්ව පිහිටලා තියෙනවා නම් එය ප්‍රඥාවෙන් යුක්ත නම් ඒ ආකාරවතී සද්ධාව ඒතනත්තා වඩා වේගවත්ව නිවන දෙසට හැඳවාගෙන යන්නට ඉන්ද්‍රිය ධර්මයක් ඇටියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විචිකිච්ඡාව දුරු කරමින් සද්ධාව දියුණු කරන්නට ඒ සද්ධාව ආකාරවතේ සද්ධාාවක් බවට පරිවර්තනය කරගන්නට ප්‍රඥාව සමග මුසුකොට සද්ධාව දියුණු කරන්නට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට නිවන ඉලක්ක කොටගෙන සද්ධාව ප්‍රගුණ කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.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 හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ දෙආකාරයෙන් සිදු කරගත් කුසලය ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දන්න පින්නතුන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ මව්පියන් ඇතුළු සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට එදුනේ පියාණන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම දරුවන් සරණයි